යහපාලනයේ ඉදිරි ගමන රඳා තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඒ ස්ථාවරයත් එතුමාගේ න්‍යාය පත්‍රයත් එතුමාගේ ප්‍රතිපත්ති සමූහයත් තුළ බව අපි අවධාරණයෙන් පිළිගත යුතුයි. මේ తాවකාලිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගොඩ වෙච්ච ඒ පිරිස්වල සංක්‍රමණයේ තරම්ම මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලපායි කියලා. ඒ අදාළ දිස්ත්‍රික්ක වලින් ලැබෙන ප්‍රතිචාරය අනුව ඔවුන්ගේ ඉරණම තීරණය වෙනවා කියන එකයි මගේ විශ්වාසය.